ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටුගම බක්මීගහ උල්පත ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරාධිකාරී කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය තම්මැන්නාගම ආනන්ද ස්වාමීන් වහන්සේ ගරුතර ධර්ම දේශකයන් සූත්‍ර පිටකයේ ධම්මරත සූත්‍රයේ ඇසුරිනුයි අද මේ උතුම් ධර්මානුශාසනාව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ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 උජුකෝ නාම සෝමග්ගෝ අබයා නාම සාදිසා රතෝ අකුජනෝ නාම ධම්මචක්කේ සංයුතෝ තීති සාදු සාදු සාදු හැවත් පින්වතුනි පින්වතියනි මේ පින්වතුන් හැමදෙනාම දැන් සූදානම් වෙන්නේ අපගේ සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ තුන්ලොවක් සනහලමින් දේශනා කළ 84 දහසක් ධර්මස්කන්ධයෙන් ධර්මය බිඳක් ධර්මය පොඩ්ඩක් ඇතුළත් සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට අයත් ධර්මරත සූත්‍රය සම්බන්ධව ශ්‍රවණය කිරීමට තමයි මේ පින්වතුන් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. ධම්ම කියලා කියන්නේ ධර්මය කියන තේරුම, රත කියලා කියන්නේ කරත්තය කියන තේරුම. ධර්මය කරත්තයකට සමාන කරමින්, ධර්මය කරත්තයකට උපමා කරමින් දේශනා කළ සූත්‍ර දේශනාව තමයි ධම්මරත් සූත්‍රයේ තුල අඩංගු වෙලා තියෙනවා. අපගේ සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාට බුද්ධ ප්‍රඥප්තියක් විදිහට දේශනා කරලා තියෙනවා කවර තරාතිරමක අයෙකුට ධර්මයේ දේශනා කළත් පුංචි හෝ ධර්ම අවවාදයක් ලබා දිය යුතු බව ශාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේසේමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. පින්වතුනි වර්තමාන සමාජයේ අපි දකිනවා හැමෝම හැමදේම කරන්නේ පෙරලා ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. රැකී රක්ෂා කරන මිනිස්සෙක් වේවා ඒ රැකී රක්ෂාව කරන්නේ ඒ වෙනුවෙන් කිසියම් වැටුපක් වේතනයක් අපේක්ෂාවෙන් ඒ වාගේම ගොවිතැන් කරන මිනිස්සෙක් වේවා ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ කිසියම් ආකාරයක හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේමයි ව්‍යාපාර කරන අය වේවා ඒ අය ඒ වෙනුවෙන් කැප වෙන්නේ හොඳ ලාභයක් බලාපොරොත්තු වෙන. ඒ නිසා පින්වතුනි සරලවම කියනවා නම් වර්තමාන සමාජයේ අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ පෙරලා ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තමයි අපි හැම දෙයක්ම කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උදව්වක් කළත් උපකාරයක් කළත් නැවත ප්‍රතිඋපකාරයක් හැම කෙනාම බලාපොරොත්තු වෙනවා. එවැනි සමාජයක අපි කල්පනා කරන්නට ඕනේ ශාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ දේශනා කළ අපි ඉහතින් සඳහන් කළ පාඨය කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේසේමි නිත්තරනත්තායනෝ ගහනත්තාය කියලා උන්වහන්සේ උපමා කරනවා පැහැදිලි කරනවා මහණෙනි කුල්ලූපමං එහෙම නැතිනම් කුල්ලක් ඔරුවක් පාරුවක් උපමා කරගෙන මම ධර්මයේ දේශනා ධම්මං දේසේමි ධර්මයේ දේශනා කරමි මොකටද අපගේ සාන්තිනායක අමාමෑණී බුදුන් වහන්සේ කුල්ලක් උපමා කරගෙන ධර්මයේ දේශනා කරන්නේ නිත්තර නත්තාය නිත්තර නත්තාය කියලා කියන්නේ සසර දුකින් අත මිදීම සඳහාම පමණයි සාන්තිනායක අමාමෑණී බුදුන් වහන්සේ කුල්ලක් උපමා කරගෙන ධර්මයේ දේශනා කරන්නේ නිත්තර නත්තාය සසර දුකින් එතර වීම සඳහාම පමණයි. නෝගහනත්තාය කියලා උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඒ හැරුණකොට අපිට වෙන කිසිම බලාපොරොත්තුවක් අරමුණක් ඇත්තේ නැහැ. සුනාත ධාරේත චරාත ධම්මි සාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුනාත හොඳින් අහන්න ධාරේත ධාරණය කරන්නේ චරාත ධම්මේ ඒ ධර්මයට අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න කියන කාරණාව තමයි සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ සාරන්දද කියන සූත්‍රය තුල ලිච්ඡවි රජදරුවන් අරමුණු කරගෙන උන්වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන, අසන්නට ලැබෙන දුර්ලභ කාරණාවන් පහක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. පළමු දුර්ලභ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊටාම අතිසයින්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊටාම අතිසයින්ම දුර්ලභයි. ඊළඟට පින්වතුනි දෙවන කාරණාව තමයි උන්වහන්සේ දේශනා කළ ධර්මය නිවැරදිව දේශනා කරන අය ඊටාම දුර්ලභයි. අපි ඕනෑම කෙනෙකුට අසන්නට ලැබෙනවා, දකින්නට ලැබෙනවා ශාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ තුන්ලොවක් සනහලමින් දේශනා කළ ඒ දේශනාවන් සමහරක් දෙනා වර්තමාන සමාජයේ තුලත් විකෘති කරමින් සාකච්ඡා කරන ආකාරයන් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අංගුත්තර නිකායේ සාරන්දද සූත්‍රයේ තුල උන්වහන්සේ පැහැදිලි කරන අතිශයින්ම දුර්ලභ කාරණාවන් තුල දෙවන කාරණාව තමයි උන්වහන්සේ දේශනා කළ ඒ ධර්මය නිවැරදි ආකාරයෙන් දේශනා කරන අය බොහෝම දුර්ලභයි කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වාගේම පින්වතුනි තුන්වන කාරණාව තමයි උන්වහන්සේ දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත් පිරිස ඊටාම දුර්ලභයි. උන්වහන්සේ සත්වයාට හිතානුකම්පාවෙන් දේශනා කරලා තියෙන ඒ ධර්මය අවබෝධ කරගත්තු පිරිස ඊටාම දුර්ලභයි. ඊළඟට පින්වතුනි හතරවන කාරණාව තමයි උන්වහන්සේ ඒ අවබෝධ කරගත්තු දේශනා කළ ධර්මයට අනුව Tamanගේ ජීවිතය ගත කරන පිරිස ඊටාම දුර්ලභයි. අවසාන කාරණාව තමයි කලෙහි ගුණ දන්න කලෙහි ගුණ හඳුනන පිරිස ඊටාම දුර්ලභයි. ඒ නිසා පින්වතුනි ශාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සාරන්දද සූත්‍රයේ තුල පැහැදිලි කරන ආකාරයට ඊටාම අතිශයින්ම දුර්ලභ වූ කාරණාවක් හා තමයි මේ පින්වතුන් හැමදෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. ධර්මය කරත්තයකට සමාන කරමින් ධර්මය කරත්තයකට උපමා කරමින් දේශනා කළ ඒ දේශනානුසාරංශය තමයි මෙන්න මේ කියන සූත්‍රය තුල අඩංගු වෙලා තියෙනවා. සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ සවැත් නුවර දෙවුරන් විහෙර නැතිනම් ජේතවනාරාමේ වැඩ වාසය කරන කාල සීමාව තුල මේ ජේතවනාරාමයට නිතර නිරන්තරයෙන් එන්න යන්නට බණ අහන්නට එවාගේම භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීමට පුරු වුණ පුරුදු වුණ කුල පුත්‍රයෙක් හිටියා. මේ කුල පුත්‍රයා කල්පනා කරනවා වික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරනවා වික්ෂූන් වහන්සේලාගේ අවවාදවලට වික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවලට අනුව කටයුතු කරන්නට උත්සාහ කරනවා හැබැයි මට නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒ නිසා මම නිවන් දකින්න ඕනයි කියලා කල්පනා කරගෙන මේ කුල පුත්‍රයා ශාසනයට සම්බන්ධ වෙන්නට එහෙම නැතිනම් පැවිදි වෙන්නට කල්පනා කරනවා. පැවිදි වීමේ තියෙන අරමුණු බලාපොරොත්තු දෙකක් තියෙනවා. ඒ තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ කියන pāli පාඨය තුල පැහැදිලි කරන්නේ පැවිදි වීමේ අරමුණු දෙක තමයි සබ්බ දුක්ඛ නිස්සරණ පළමු අරමුණ සියලුම ආකාරයේ දුක් නැති කිරීම දෙවන අරමුණ නිබ්බහාන සච්චි කරණත්තාය නිර්වාණය සාක්ෂාත් කිරීම තමයි දෙවන අරමුණ ඒ නිසාවෙන් මේ කුල පුත්‍රයා කල්පනා කරගෙන පැවිදි වෙන්නට තීරණය කරනවා පැවිදි වෙනවා පැවිදි වෙලා කල්පනා කරනවා මහාන වුණාටම නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියලා කල්පනා කරගෙන මේ කුල පුත්‍රයා බණ භාවනා කරන්නට ඕනයි කියලා කල්පනා කරනවා. බණ භාවනා කරන්නට ඕනයි කියලා කල්පනා කරගෙන මේ භික්ෂූන් වහන්සේ බණ භාවනා කිරීමට තෝරාගන්නේ අසුබ භාවනාව. ධම් සභාවේ වගේම නොයෙක් දේශයන් වල සිට මේ ධර්ම දේශනාව හා සම්බන්ධ වෙන මේ පින්වතුන් දන්නව ඇති අසුබ භාවනාව කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව එහෙම නැතිනම් තිලක්ෂණය පිළිබඳව යථාර්ථය පිළිබඳව මෙනෙහි කරන්නට කල්පනා කරනවා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්යා ප්‍රධානව හැම සත්වයාගේම එවාගේම අපිට භෞතිකව අල්ලන්නට පුළුවන් ස්පර්ශ කරන්නට පුළුවන් හැම වස්තුවකම ස්වභාවය තමයි ශාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට තිලක්ෂණයෙන් සමන්විත වීම අනිත්‍ය න දන නিত্য නিত্য කියලා කියන්නේ ස්ථිරයි කියන තේරුම න කියලා කියන ප්‍රත්‍ය සම්බන්ධ වීමෙන් අනිත්‍ය කියන එක ඒ කියන්නේ මේ සමාජයේ තියෙන කිසිම දෙයක් ස්ථිර නැහැයි කියන තේරුම. ඒ ස්ථීර නැහැයි කියලා කියන ස්වභාවයත් එක්කම පින්වතුනි අපි තුල හටගන්නවා දුක්ඛ කියන ස්වභාවය. දුක. ඒ දුක කියලා කියන ස්වභාවයත් එක්කම අනාත්ම, නේදන ආත්ම, මමය මාගේය කියලා ස්ථීර වශයෙන්ම සාර වශයෙන්ම ගත හැකි ආත්මයක් නොමැතිකම. ඒ නිසා එන ඒ වාගේ තිලක්ෂණයට අනුව එහෙම නැතිනම් මේ ලෝකයේ තියෙන යථාර්ථය පිළිබඳව ඒ යථාර්ථය මෙනෙහි කරමින් කරන භාවනාව තමයි අසුබ භාවනාව කියලා කියන්නේ. මේ භික්ෂූන් වහන්සේ අසුබ භාවනාව මෙනෙහි කරනවා භික්ෂූන් වහන්සේගේ ආයුෂ අවසන් වීගෙන එන්නේ හැබැයි උන්වහන්සේට සෝහන් ආදී මාර්ග සහ ඵලවලට ගමන් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට සෝහන් ආදී මාර්ග සහ ඵලවලට ගමන් කිරීමට පුළුවන්කමක් නැතිව තිබියදීම උන්වහන්සේ අපවත් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ සාමාන්‍ය පුහුදුන් මිනිසෙක් විදිහට. සාමාන්‍ය පුහුදුන් පෘථජන භික්ෂූන් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. නමුත් පින්වතුනි අපි හැම කෙනාම අවබෝධ කරගන්නට ඕන, තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මේ භික්ෂූන් වහන්සේට සියලුම ආකාරයේ දුක් නැති කරලා නිර්වාණ සම්පත්තියට ගමන් කිරීමට දැඩි අවශ්‍යතාවයක් ඒ ආසාවක් හැඟීමක් තිබුණකම සහ ඒ වාගේම මේ භික්ෂූන් වහන්සේ අසුබ භාවනාව මෙනෙහි කිරීමේ පුණ්‍ය ශක්තියක් විදිහට උන්වහන්සේට පුළුවන්කමක් ලැබෙනවා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබීමට පුළුවන්කමක් ලැබෙනවා උන්වහන්සේ අපවත් වුණා කියන කාරණාව දන්නේ නැහැ. උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉපදුනා කියන කාරණාව දන්නේ නැහැ. උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉපදිලා ඉද්දී දිව්‍ය ලෝකයේ සාමාන්‍ය ස්වභාවය තමයි පින්වතුනි අලුතින් දිව්‍ය ලෝකයට කෙනෙක් ආවොත් ඒ දෙවියන් සතුට කරන්නට නැටුම් ගැයුම් වැයුම් වාගේ දේවල් කරන්නට දිව්‍ය ලෝකයේ ඉන්න පිරිස පුරු වෙලා ඉන්නේ. ඉතින් මේ අලුතෙන් ආපු දෙවියන් සතුට කරන්නට නැටුම් ගැයුම් වැයුම් ඒ වාගේම තූර්ය වාදන වාගේ දේවල් දිව්‍ය ලෝකේ නොයෙකුත් ආකාරයේ නාට්‍ය සම්දර්ශනයන් පවත්වනවා නොයෙකුත් ආකාරයේ නාට්‍ය සම්දර්ශනයන් පැවැත්වුවාට තාමත් මේ දෙවියන් හිතාගෙන ඉන්නේ Taman භික්ෂූන් වහන්සේ නමක් කියන කාරණාව තමයි තාමත් මේ දෙවියන් හිතාගෙන ඉන්නේ. ඉතින් අවසානයේ මේ දෙවියන්ට මේ නැටුම් ගැයුම් වැයුම් මේ හැම දෙයක්ම පෙනී යන්නේ මේ අය පිසාච පිරිසක් විදිහට තමයි මේ దేవතාවට පෙනී යන්නේ. තාමත් දන්නේ නැහැ Taman දෙවියෙක් වුණා කියන කාරණාව හිතාගෙන ඉන්නේ වික්ෂූන් වහන්සේ බණ භාවනා කරනවා අසුබ භාවනා වඩනවායි කියලා හිතාගෙන ඉන්නේ අවසානයේ මේ දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍යාංගනාවන් කරන්නේ මේ దేవතාවා ඉස්සරහාට දිව්‍ය කණ්ණාඩියක් අරගෙන එනවා. දිව්‍ය කණ්ණාඩියක් අරගෙන ආවයින් පස්සේ තමයි මේ පුද්ගලයා දන්නේ Taman පිරිනිවන් පාලා නැතිනම් Taman අපවත් වෙලා දෙවියෙක් බවට පත් වෙලා ඉන්නවා කියන කාරණාව දැනගන්නේ මේ දිව්‍ය කණ්ණාඩියක් අරගෙන ආවයින් පස්සේ. ඉතින් මේ පුද්ගලයාට මේ දෙවියන්ට දැඩි අවශ්‍යතාවයක් තිබුණේ දිව්‍ය ලෝකයේ ඉපදීමට නෙමෙයි දැඩි අවශ්‍යතාවයක් තිබුණේ නිර්වාණ සම්පත්තියට ගමන් කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබුණේ. ඉතින් මේ దేవතාව කරන්නේ පහවදා මධ්‍යම රාත්‍රියේම විශාල දෙවියන් පිරිසක් පිරිවරාගෙන අපගේ සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර දෙවුරන් විහෙරට යනවා. සවැත් නුවර දෙවුරම් වෙහෙරට ගියායින් පස්සේ මේ దేవතාවා ශාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශ කරනවා අච්චරා ඝන සංගුට්ටං පිසාච ඝන සේවිතං වණං තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති කියන ගාතාවෙන් මෙන්න මේ Taman ඉන්න ස්ථානය පිළිබඳව Tamanට වෙන්නට ඕන දේ පිළිබඳව කෙටියෙන්ම හඳුන්වා දීමක් කරනවා. ඒ ගාථාවේදී සඳහන් කරන ආකාරයට අප්සරාවන් දිව්‍යාංගනාවන් මේ දෙවියට පෙනෙන්නේ පිසාච පිරිසක් විදිහට. පිසාචයා කියන්නේ කවුද කියන එක මේ ධම් සභාවේ වෙන්න නොඑක් දේශයන් වල සිට මේ ධර්ම දේශනාව හා සම්බන්ධ වෙන හැම කෙනාම දන්නවා පිසාචයන් කියන්නේ කවුද කියන කාරණාව දන්නවා. මේ దేవතාවාට දිව්‍යාංගනාවන් පෙනෙන්නේ පිසාච පිරිසක් විදිහට. ඒ වාගේම දිව්‍ය වනය මේ దేవතාවට පේන්නේ මන් මුලා කරන, Tamanගේ පාර වහන, Tamanගේ පාර අවහිර කරන ස්ථානයක් විදිහට තමයි මේ දෙවියට පෙනෙන්නේ. මේ කාරණාව සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ මේ దేవතාවා අරමුණු කරගෙන දේශනා කරනවා උජුකෝ නාම සෝමග්ගෝ අබයා නාම සාදිසා රතෝ අකුජනෝ නාම ධම්මචක්කේහි සංයුතෝති කියලා කියන ගාථාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා ඔබතුමාට මේ දෙවියන්ට බියවීමට කිසිම කාරණාවක් අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි උජුකෝ නාම සෝමග්ගෝ. ඔබට ගමන් කරන්නට පුළුවන් බොහෝම පැහැදිලි කිසිම ගැටලුවක් නැති ඍජු මාර්ගයක් තියෙනවා. ඔබේ මාර්ගය බොහෝම ඍජුයි. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා අබයා නාම සාදිසා. දිසාව ඔබතුමාට ගමන් කරන්නට තියෙන දිසාව කිසිම බයක් ඇත්තේ නැහැ. නිර්භයයි. ඊළඟට රතෝ අකුජනෝ නාම කියලා උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඔබතුමාට ගමන් කරන්නට තියෙන මාර්ගයේ ගමන් කිරීමට තතයේ කිසිම නාදයක් ඇත්තේ නැහැ. කිසිම ශබ්දයකින් තොරව, කිසිම හඬකින් තොරව, කිසිම ගැටලුවකින් තොරව ඔබතුමාට ඒ රතේ ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ධම්මචක්කේහි සංයුතු. ඒ රතයෙහි රෝද දෙක ධර්ම චක්‍රයේ විදිහට සමාන කරමින් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ වාගේම කිරිතස්ස අපාලම්බෝ සච්චස්ස පරිචාරණං ධම්මාහං සාරතිං බුරෝමි සම්මාදිට්ඨි පුරේ චවන් කියලා උන්වහන්සේ පැහැදිලි කරන මේ කරත්තේ තියෙන ඇදි දෙකට උන්වහන්සේ සමාන කරන්නේ හිරි සහ ඔත්තප්ප කියන காரணා දෙක. මේ පින්වතුන් හැම දිනාම හොඳ ආකාරව දන්නවා හිරි ඔත්තප්ප කියලා කියන්නේ ලැජ්ජාව සහ බය කියන මෙන්න මේ காரணා දෙක. මේ காரணා දෙක ධර්මයේ සඳහන් වෙන්නේ ලෝකපාලක ධර්මයේ විදිහට. ලෝකපාලක ධර්මයේ විදිහට මෙන්න මේ කාරණා දෙක පැහැදිලි කිරීමට හේතුව තමයි මේ කාරණා දෙක නැතිනම් තිරිසං සත්වයන් සහ මිනිස්සෙයින් අතර වෙනසක් ඇත්තේ නැහැ. ලෝකය පාලනය කරන කරුණු කාරණා නිසාවෙන් ලෝක පාලක ධර්ම විදිහට මේ කාරණා දෙක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තවත් තැනක උන්වහන්සේ ලැජ්ජාව සහ බය කියන මේ කාරණා දෙක දේව ධර්මයන් විදිහට පැහැදිලි කරලා තියෙනවා. මේ කරත්තයේ ධර්මය නැමැති කරත්තේ වහල විදියට උන්වහන්සේ පැහැදිලි කරන්නේ සිහිය. එහෙම නැතිනම් පින්වතුනි සම්මා සතිය කියන කාරණාව උන්වහන්සේ මේ කරත්තේ වහල විදිහට සමාන කරලා තියෙනවා. ඉදිරියෙන් ගමන් කරන රියදුරා විදිහට උන්වහන්සේ පැහැදිලි කරන්නේ ධර්මය සම්බන්ධව උන්වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ රතේ ගමන් කරන මේ රටේ ඉස්සරහම ඉන්න රියදුරා විදිහට තමයි ධර්මය පිළිබඳව උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. යස්ස ඒසා දිසං යානං ඉත්‍ත්‍යා පුරිසස්සවා සචේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මෙබඳු යානයක් ඇත්නම් ඒයින් ගමන් කරලා නිවන් දකින්නට පුළුවන්කමක් තියෙනවා කියන කාරණාව මෙන්න මේ ධර්මරත සූත්‍රයේ තුල ශාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. පින්වතුනි ඒ නිසා අපි මේ ධම්මරත කියලා කියන සූත්‍රයේ සඳහන් කරන ධර්මයේ ඉන්න රියදුරා සම්බන්ධව මේ කරත්තේ පළමු කාරණාව සම්බන්ධව ධර්මය පිළිබඳව අපි කාල වේලා අනුව කෙටියෙන් සාකච්ඡා කරමු. තාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ දේශනා කරන විස්තර කරන මේ සූත්‍රයේ සඳහන් කරන පළමු කාරණාව තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. අපි මුලින් සඳහන් කළ ආකාරයට ලෝකය පාලන කරන ලෝකපාලක ධර්ම එහෙම නැතිනම් දේව ධර්මය කියන කාරණාව. මේ දේව ධර්මය පිළිබඳව සාකච්ඡා කරද්දී ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා තුනක් පිළිබඳව සිහිපත් කරන්නට ඕනේ අත්තාදිපතෙය ඒ වගේම ධම්මාදිපතෙය ලෝකාදිපතෙය කියන කාරණා තුන මේ කාරණා තුන පිළිබඳව සිහිපත් කරන්නට හේතුව තමයි පින්වතුනි මේ කාරණා තුන නිසා ඔය කියන ලැජ්ජාව සහ බය කියන කාරණාව ආරක්ෂා වෙනවා අත්තාදිපතෙය කියලා කියන්නේ අපි Taman Taman පිළිබඳව සිතලා Taman මොනවාගේ තනතුරක් දරනවාද Tamanගේ පවුල් පරිසරය මොනවාගේද Taman මොකද්ද කරන්නට ඕනේ Tamanට දරුවන් ඉන්නවා සමාජයක් Taman දිහා බලාගෙන ඉන්නවා ඒ නිසා අපි වැරදි කරන්නට හොඳ නැහැයි කියලා Taman පිළිබඳව කල්පනා කරලා වරදින් වැළකීම තමයි අත්තාදිපතේය විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ වාගේම පින්වතුනි ධම්මාදිපතේය කියන කාරණාවේදී පැහැදිලි කරන්නේ අපි ධර්මයට අනුව කල්පනා කරලා වැරදි කිරීමෙන් වැළකෙන්නට ඕනේ. ධර්මයේ මෙන්න මේ වාගේ දේවල් සඳහන් කරලා තියෙනවා. ප්‍රාණඝාතය පිළිබඳව සඳහන් කරනවා. අපි පව් කරනවා නම් අපි ප්‍රාණඝාත ආදී අකුසල කර්මයා නම් අකුසල කර්ම කරනවා නම් අපිට ටික කාලයකින් මරණයටපත් වීමට සිදු වෙනවා අපේ ආයුෂය අවසන් වෙනවා කියන කාරණාව මෙන්න මේ ආදි වශයෙන් අපි පන්සිල් පිළිබඳව අකුසල් පිළිබඳව කල්පනා කරලා ධර්මයට අනුව පව් කිරීමෙන් වැළකීම තමයි ලැජ්ජාව බයෙන් වැළකීම තමයි ධම්මහාදිපතේය කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ වාගේම පින්වතුනි අවසාන කාරණාව ලෝකාධිපතෙය ලෝකාධිපතෙය කියන කාරණාවේදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ ලෝකය පිළිබඳව කල්පනා කරලා වැරදි කිරීමෙන් වැළකීම. අපි ලෝකය පිළිබඳව කල්පනා කරලා සමහරක් වෙලාවට ගොඩාක් වැරදි කිරීමෙන් වැළකෙනවා. ඒ නිසා පින්වතුනි, දේව ධර්ම ලෝකය පාලනය කරන ලෝකයේ ආරක්ෂා වෙලා තියෙන තිරිසන් සතුන්ගෙන් මනු සතුන් වෙනස් වෙන ප්‍රධානම කාරණා දෙක හිරි ඔත්තප්ප ලැජ්ජාව සහ බය කියන කාරණාව අපිට කෙටියෙන් අත්තාදිපතේය ධම්මහාදිපතේය ලෝකාදිපතේය කියන කාරණා තුනට අනුව විස්තර කරන්නට පුළුවන්කමක් තියෙනවා ඊළඟට පින්වතුනි ඔබට මතක ඇති අපි කරත්තේ වහල විදිහට සම්මා සතිය පිළිබඳව සඳහන් කිරීමක් කළා. සතිය කියලා කියන්නේ සිහිය කියන තේරුම. ධර්මයේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤ කියලා ධර්මයේ සඳහන් කරන්නේ මනා සිහි කල්පනාවකින් යුක්ත වීම. Taman මොනවාගේ කෙනෙක්ද? Taman මොකද්ද කරන්නට ඕනේ? Taman කොහෙද ඉන්නේ? Taman මොනවද කරන්නට ඕනේ කියන කාරණාව මනා සිහියෙන් කටයුතු කිරීම තමයි සති සම්පජඤ්ඤ කියලා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වාගේම පින්වතුනි ඔබ දන්නේ නැති සිහිය සම්බන්ධව උන්වහන්සේ සඳහන් කරන තවත් වචනයක් තියෙනවා ඒ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මනා සිහි කල්පනාවෙන් කටයුතු කිරීම. අපි හැම කෙනාටම එළඹ සිටි මනා සිහි කල්පනාවක් තියෙන්නට ඕනේ. අපි සිහි කල්පනාවෙන් කටයුතු කරනවා නම් පින්වතුනි අපි කරන හැම දෙයක්ම අපිට සාර්ථකව අවසන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්වතුනි ඊළඟ කාරණාව මේ කරත්තය දක්වන රියදුරා තමයි ඔබට මතක ඇති අපි මුලින් සඳහන් කළේ මේ කරත්තය දක්වන කරත්තය පද්දන කරත්තය අරගෙන යන රියදුරා තමයි ශාන්තිනායක අමාමේනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය විදිහට. ඒ ධර්මය කියලා කියන එකේදී ධම්මරත සූත්‍රයට අනුව උන්වහන්සේ පැහැදිලි කරනවා සම්මා දිට්ඨිය මුල් කරගත් මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තමයි උන්වහන්සේ ධර්මය විදිහට සඳහන් කරන්නේ. මෙන්න මේ උන්වහන්සේ දේශනා කරන මාර්ගයේ දෙපැත්ත තියෙනවා. ඒ දෙපැත්තෙන් කොයි පැත්තට හරි ගියොත් අපි බලාපොරොත්තු වෙන ඒ අරමුණට ගමන් කිරීමට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ දෙපැත්ත තමයි පින්වතුනි උන්වහන්සේ බැහැර කළ කාමසුකල්ලිකානු යෝගය සහ අත්ත කිලමතානු යෝගය කියන අන්තවාදී පිළිවෙත් දෙක. කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ ශරීරයට අධික සැප දීම. උන්වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලය තුල අවුරුදු 29කට ආසන්න කාලයක් ශරීරයට අධික සැප ලබා දුන්නා. ඔබ දන්නේ ඇති, ඔබ අහලා ඇති උන්වහන්සේට ඕනෑම කාල සීමාවකට ගැලපෙන රම්‍ය, සුරම්‍ය, සුබ කියලා මාලිගා තුනක් තිබුණා. උන්වහන්සේට රාජ්‍යත්වයේ තිබුණා සිංහාසනයේ තිබුණා ඒ කාලයට අනුව ඒ කාලයට ගැළපෙන අනුව චන්න කුමාරයා කන්තක අස්සයා මේ හැම දෙයක්ම තිබුණා උන්වහන්සේ සිද්ධාර්ථ කුමාර සමය තුල අවුරුදු 29කට ආසන්න කාලයක් කාමසුකල්ලිකානු යෝගයෙන් කටයුතු කළා ශරීරයට අධිකව සැප ලබා දීම උන්වහන්සේ කල්පනා කළා ශරීරයට අධිකව සැප ලබා දීම තුලින් තමන් අපේක්ෂා කරන අරමුණට තමන් අපේක්ෂා කරන බලාපොරොත්තුවට ගමන් කිරීමට පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියලා කල්පනා කරගෙන ඊළඟට උන්වහන්සේ අනුගමනය කරනවා අපි සඳහන් කරන දෙවන කාරණාව ඒ තමයි අත්ථ කිලමතානුയോഗය අත්ථ කිලමතානුയോഗය කියලා කියන්නේ ශරීරයට අධික දුක් ලබා දීම පළමු කොටම ශරීරයට අධිකව සැප ලබා දුන්නා. ඉන් අනතුරුව උන්වහන්සේ ශරීරයට අධිකව දුක් ලබා දෙන්නට කටයුතු කළා. තමන් වහන්සේ සමීපයට වැටෙන හැම දෙයක්ම ආහාරයට ගන්නට උත්සාහ කළා. මනා පිරිපුන් ශරීරයකින් හෙබි සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පුදුම තරම් කෘෂ භාවයටපත් වුණා මෙන්න මේ ශරීරයට අධිකව දුක් ලබා දෙන්නට ගිහින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ ධම්මරත සූත්‍රයට අනුව උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයට අනුව ගමන් කරන මාර්ගයේ අන්තවාදී දෙපැත්තක් තියෙනවා පිළිවෙත් දෙකක් තියෙනවා මේ දෙපැත්තටම අහු වුණොත් අපි ගමන් කරන අපි අපේක්ෂා කරන අරමුණට ඒ බලාපොරොත්තුවට ගමන් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැයි කියලා තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි මුලින් සඳහන් කළ ආකාරයට මේ සූත්‍රයේ සඳහන් කරන ප්‍රධානම කාරණාව මේ කරත්තය දක්වන රියදුරා. ඒ කරත්තය දක්වන රියදුරා තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි විදිහට උන්වහන්සේ සම්මා දිට්ඨි පළමු කාරණාව පූර්වංගමේ තියාගෙන උන්වහන්සේ පැහැදිලි කරනවා නිවැරදිව කටයුතු කිරීම තුළින් තමයි ධම්මරත සූත්‍රයට අනුව ශ්‍රේම භූමිය නැවති නිර්වාණයට ගමන් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ කියන එක පැහැදිලි කරලා තියෙනවා. සම්මා දිට්ඨි කියලා කියන්නේ මනාව දැකීම. අපිට කිසියම් දෙයක් මනා සිහි කල්පනාවෙන් හොඳින් දකිනවා නම් තමයි අපිට ඒ දේ තියෙන යථාර්ථය තේරුම් ගැනීමට අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ. දුක්ඛේ ඥානං දුක පිළිබඳව දන්නා නුවණ ඒ වාගේම දුක්ඛ සමුදය ඥානං දුකට හේතුව දන්නා නුවණ. ඒ වාගේම දුක්ඛ නිරෝධ ඥානං කියලා කියන්නේ දුක නැති කිරීම පිළිබඳව දන්නා නුවණ. ඒ වාගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා උන්වහන්සේ පැහැදිලි කරන්නේ දුක නැති කිරීමේ මාර්ගය දැන ගැනීමේ නුවණ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කියන ආකාරයෙන් දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය නුවණින් දැකීම නුවණින් දැනීම තමයි උන්වහන්සේ සම්මා දිට්ඨිය විදිහට කෙටියෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එනිසා පින්වතුනි සම්මා දිට්ඨිය මූලිකව අපි මුලින් සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළින් හැම දිනාටම සෝහන් ආදී මාර්ග සහ ඵලවලට ගමන් කරලා Taman අපේක්ෂා කරන ඒ නිර්වාණ සම්පත්තියට ගමන් කිරීමට පුළුවන්කමක් තියනවා කියන එක සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ නිසා අපි මාත්‍රිකා කරගත්තේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අයත් ධම්මරත සූත්‍රය ධර්මයේ කරත්තයකට සමාන කරමින් ධර්මය ගැලකට සමාන කරමින් උපමා කරමින් උන්වහන්සේ දේශනා කරන ඒ සූත්‍ර දේශනාව එනිසා කරත්තේ තියෙන සියලු අංගයන් උන්වහන්සේ ධර්මයට සමාන කරමින් නිර්වාණ සම්පත්තියට මොහොතින් මොහොත ටිකෙන් ටික ගමන් කරන්නට ඕන ආකාරය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන කාල වේලාව අනුව අපිට මේ කියන කාරණා අටම පිළිබඳව විස්තර කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, ධම් සභාවේ මෙන්ම නොයෙක් දේශයන් වල සිට මේ ධර්ම දේශනාව හා සම්බන්ධ වෙන පින්වතුන් හැමදෙනාම හැමදෙනාටම සම්මා දිට්ඨිය මූලිකව අපි මුලින් සඳහන් කළ ඒ මාර්ගයේ සහ ඒ ඵලයේ ගමන් කිරීම තුළින් සෝහානාදී මාර්ග සහ ඵලවලට ගමන් කිරීමට පුළුවන්කමක් තියෙනවා. සාන්තිනායක අමාමේනී බුදුන් වහන්සේ අර දේවතාවා අරමුණු කරගෙන මෙන්න මේ සංයුත්ත නිකායට අයත් ධම්මරත සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව ඒ දේශනාව මනාව ශ්‍රවණය කළ ඒ දේවතාවට සෝහන් ආදී සෝහන් ඵලයට ගමන් කිරීමට පුළුවන්කමක් හැකියාවක් වාසනාවක් ලැබුණා. ඒ නිසා පින්වතුනි ඔබත් අපත් හැම කෙනාම මෙන්න මේ අපි සඳහන් කළ ධර්ම රත සූත්‍රයට අනුව කටයුතු කරනවා නම් ධර්මයේ තියෙන හරය Tamanගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා නම් හැම දිනාටම සෝහන් ආදී මාර්ග සහ ඵලවලට ගමන් කිරීමට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වතුනි ධම්මචක්ක නැමැති රෝධ දෙකක් සවි කරලා තියෙන ලැජ්ජාව සහ බය කියලා කියන ඇදි දෙකක් සවි කරලා තියෙන සිහිය නැමැති වහලකින් සමන්විත වෙන සම්මාදිට්ඨියෙන් මූලිකව සම්මාදිට්ඨියෙන් උනන්දු කරවන රතාචාර්යවරයෙකු විසින් දක්වාගෙන යන මෙම රතය ඊටාම ඍජු මාර්ගයක ගමන් කරනවා මෙම ඍජු මාර්ගයේ ගමන් කරන මේ රතේ ගමන් කිරීම තුළින් පින්වතුන් හැම දිනාටම නිර්වාණය නැමැති ශ්‍රේම භූමියට ගමන් කිරීමට නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට පුළුවන්කමක් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා හැම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තියම හේතු වේවා වාසනාව වේවායි කියලා අපි බොහෝම කාරුණිකව කරුණාවෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං තී සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටුගම බක්මීගහ උල්පත ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරාධිකාරී කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය තම්මැන්නාගම ආනන්ද සාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා තුනුරුවනේ ආශිර්වාදයේ සහ සියලුම දිවිරක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු Oh